සාදුකින් සද්ධා සම්පන්න දෙවියන් අද කියන ලබන ධර්ම කාරණා මේ ඇතිතම වැදගත් වෙනවා එනිසා ඒ කරුණු සාවධාන වහලා ඒ අනුව අද දින මේ භවනා කරන්නට ඕන මේ අතරින් සමහර අය සිටිනවා අදාළම නිවන් ලබා ගන්නට ඕනේ කියන බලවත් කැමැත්තක් ඇතුව සාහමත්ව ඒ ගැන ආශාවෙන් කටයුතු කරන අය. ඒකම නිවන් යාමට පරිබෝධ ධර්මයක් වෙනවා. ඒ නිසා ඒ අදහස අත්හරින්නට ඕන. නිවන් යන්නට ඕන නිවන් අවබෝධ කරගන්නට ඕනේ කියන ප්‍රාර්ථනාව තිබුණාට කමන්නේ. ඒ ගැන ආශාවක්, දැඩි උනන්දුවක් එහෙම තියනවා නම් මේක අයින් කරගන්න. හේතුව නිවන් ලැබෙන්නේ නිවන ගැන අපේක්ෂාවත් අතහැර සිටින අවස්ථාව. සියලුම සංස්කාර විරහිත තත්ත්වයටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියපු උපමාවක් මම මෙයාට කියන්නම්. කිචලියක් විතර දාලා ඒ විතරේ රකින්න කොට ටික වෙලාවක් හැකලා ඒ කිචලිය කල්පනා කරනවා නම් දැන් මම හිතන කුකුල් පැටවා දැන් එළියට එන්නතේ දැන් එළියට එන්නතේ කියලා ඒක ඥානාන්විත ක්‍රියාවක් නෙවෙයි. ඒ විතරේ නිසි පරිදි රැක්කාට පසුව අවශ්‍ය වුණු සමාධිය දැම්මාට දුන්නාට පසුව ඒක මෙහෙරුවට පස්සේ ඉබේම කුකුල් පැටවා අටුව කඩාන එළියට එනවා. ඒ වගේම භාවනා කරන අය අදවදම මගේ ආශ්‍රයන්සේ ගන්න ලැබේවා නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා කටයුතු කරනවා. එහෙම කටයුතු කළාට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නට සුදුසු මට්ටමට අවශ්‍ය සමාධිය සිත තුළ දියුණු වී යුතු සමාධිය ප්‍රඥාව වැනි ගුණ ධර්ම දියුණු අවස්ථාවක කිසිම අපේක්ෂාවකින් තොරව සිටින අවස්ථාවක නිවන තමාට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. එම නිසා ඒ බලවත් උනන්දු ආශාව අපේක්ෂාව ආදී දේවල් සියල්ලම පැත්තකින් තබන්න චිත්ත සැහැල්ලු කරගෙන භාවනා කරන්න. අර අදහස පිළිගැනීම චිතට බලක් වෙනවා. නිවන් අවබෝධ කරගන්නට නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර යුතුයි. මේයි කායන පස්නාම භාවනාව දවස් දෙකක් කළා ඊයේත් කළා ඊයේ නිසි පරිදි ඒ භාවනා මානසිකාර පැවැත්වුවා නම් මේ කය කියන එක දුක් කියන එක අවබෝධ වේද ඒකට තමන්ගේ ශරීරයේ දුක්ඛ සත්‍යය කියලා වැටහීමක් තමන්ටම තිබෙන්නට ඕන මේ තමන්ගේ ශරීරයේ හෝ වෙනත් බාහිර කෙනෙකුගේ ශරීර ගැන යම් කිසි ආශාවක් තියෙනවනම් කැමැත්තක් තියෙනවනම් නැත්නම් මේක මමය කියන හැඟීමක් මගේ කියන හැඟීමක් තියෙනවනම් ඒකේ බැඳීමක් තිබෙනවනම් එතන තියෙන්නේ දුක්ඛ සංදේශත්වය. එතකොට තමන්ගේ ශරීරය නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක මන ආකාරය ක්‍රියාත්මක වන ආකාරය මේ අය පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕනේ. මේ කය දුක්ඛ සත්‍යයක් බවත් කය කෙරෙහි පවතිනා වූ දෙවෙනි බැඳීම් උපාදාන ආදී සියල්ලම දුක්ඛ සමුදය සත්‍ය බවත් ඉතා පැහැදිලිව Tamanට වැටහෙන්නට ඕන අවබෝධ වන්නට ඕන. ඊළඟට අපි වේදනාව ගැන භාවනා කළා වේදනාව අරමුණු කරගෙන භාවනා කළා මේ වේදනාව කියන්නේ තනිකරම දුක්ඛ සත්‍යය. දුක් වේදනාව කියන එක දුක්ඛ දුකක් බව දන්නා ඒ වගේම මේ ඇයි ඉහිප නිසිකායේ භාවනා මනසිකාර පැවැත්වුවා නම් දුක්ඛ සංදේශඥේ වේදනා සැප වේදනාව කියන එක සුඛ වේදනාව කියන එක දුක්ඛ සත්‍යයක් කියලා මේ ඇයට තේරෙන්නට ඕන එතකොට වේදනාව තනිකරම දුක්ඛ සත්‍යයයි ඒ වගේම මේ වේදනාව කියන්නේ විශේෂ අපිට දුක් වේදනා දුක් වේදනාව කෙරේ ගැටීමක් තියෙනවා නම් මම මේ දුක් වේදනාව විඳිනවා කියන හැඟීමක් තියෙනවා නම් මේ දුක් වේදනාව නැති කර ගැනීමට ආශාවක් තියෙනවා නම් මේ සෑම එකක්ම දුක් සංදේශාක්‍ය බවට පත් වෙනවා. සැප වේදනාව දුක් සත්‍ය කියලා මම කලින් කියව මේ සැප වේදනාව විඳීමට ආශාවක් නැවත නැවත ඇති කර ගැනීමට අපේක්ෂාවක් කැමැත්තක් මේ සැප වේදනාව මම විඳිනවා මගේ විඳිනවා කියන වැරදි අදහසක් සැප වේදනා උපාදාන කිරීමක් තිබෙනවා නම් ඒක දුක්ඛ සමුදය සත්‍යය. එතකොට මේ දුක්ඛ වේදනා දුක්ඛ වේදනාව කෙරේ ගැටීම ඇතිවන විටත් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. සැප වේදනාවට ඇලීම අපේක්ෂාව ඇතිවන විටත් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මේ අවිද්‍යාව දුක්ඛ සමුදය සත්‍යය. ඒ වගේම සැපක් හෝ දුකක් හෝ නොවන මඳහ වේදනාවන් කෙරේ එහි නියම தත්ත්වය නොදන්නා විට සමාගයේ සිට තුළ පහළවන්නේ අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව දුක්ඛ සමුදය සත්‍ය බවට පත් වෙනවා. ඒ අනුව මේකට අවබෝධ වෙලා Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යන්න ඕන අවබෝධ වන්නට ඕන. වේදනාව දුක්ඛ සත්‍යයකට වෙනවා එම නිසාම අපගේ සිත තුළ වේදනාව නිසා දුක්ඛ සමුදය සත්‍යයක් මේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන කරුණ. දැන් අපි රූපස්කන්ධයේ දුක්ඛ සත්‍යයක් ඒක කෙරෙහි යම්කිසි උපාදානයක් මම වගේ කියන හැඟීමක් ආශාවක් අපේක්ෂාවක් වෙන අදහසක් තිබේ නම් ඒක දුක්ඛ සංදේ සත්‍යයක් කියලා තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය. වේදනාව දුක්ඛ සත්‍යයේ වේදනාව කෙරෙහි ඇලීම බැඳීම ගැටීම උපාදානයේ සම්දරාග බැනි කවරකෝ ආකාර සිටිවිලි සමුදායන් ගලනවා නම් ඒක දුක්ඛ සංකේතය කියලා තේරුම් ගත්ත. මෙන්න මේ දෙක තේරුම් ගත්ත එක දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය. ඒතකොට මෙතන දුක්ඛ සත්‍යයක්, සමුදය සත්‍යයක්, මාර්ග සත්‍යයක් කියන සත්‍ය තුන සමාජ පැහැදිලිව අවබෝධ වන්නට ඕන මේ කය සහ වේදනාව අරමුණු කරමින් මේ ආකාරයෙන් පහළ වෙනවායි කියන්නේ. අද ඊළඟට අපි චිත්තානුපස්සනාවේ සිත ගැන කතා කරමු. ඒත් හිතේ අවශ්‍යත වෙන නියම අවබෝධයක් ඇති කර ගැනීමත් සෑම යෝගාවචරයකට ඉතාමත්ම අවශ්‍ය කරුණක්. ඒකත් අපිට චතුරාර්ය සත්‍යයට දහම් චතුරාර්ය සත්‍යයට නඟලා බලන්න පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. සිතේ අවස්ථා තුනක් තිබෙනවා. මෙය දන්නවා නිින්ද ගියාට පස්සේ තමාගේ සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැහැ. නමුත් සිත බලානුලක වෙලයි කියන කරුණ සමහර විට න්‍යාය අහලා ඇති නැත්නම් දන්නවා ඇති. කියන්නේ සිතේ එක් අවස්ථාවක් තමයි මේ බලානුලයට පත් වෙලා පවතින අවස්ථාව. බලානු කියන එකේ අදහස මේ භවය නැත්නම් මේ ජීවිතයේ අවස්ථාගෙන යාමට අවශ්‍ය අංගය. භවයේ අංගය භාංගය. එතකොට මේ ජීවිතයේ දිගින් දිගට පවත්වාගෙන යන්නේ භාණයෙන් මේ භාංග චිත්ත පරම්පරාව නැසී පවතින නිසා. මේ භාංග චිත්ත කියන එක කුසලයේකුත් නෙවෙයි අකුසලයේකුත් නෙවෙයි. ජීවිතේ මරණ විට අපට කුසලයක් සිහිපත් වුණා ඒ කුසලයේ විපාකයක් වශයෙන් මෞකෂ පිළිසිඳ ගත්තා. ඒ මෞකෂ පිළිසිඳ ගන්න අවස්ථාවේ පහළ වූ සිත තමයි මේ සිතේ දැන ප්‍රතිසන්දේ විඥානය කියන මේ ප්‍රතිසන්ද විඥානයම තමයි භවාංග සිත කියලා අපි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ භවාංග සිත කුසල් නෙවෙයි අකුසල් නෙවෙයි. මේ කුසල අකුසල කර්ම සංස්කාර කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයි මේ භාංග සිත තුළින් කුසල කුසල කර්ම රැස්වීමක් සිදුවන්නේ නැහැ භාංග සිත කුසලයක් අකුසලයක් මන්නේ නැහැ එසේ වුණාට භාංග සිත තනිකරම දුක්ඛ සමුදය සත්‍යයි කියලා අවබෝධ කරගන්නට ඕන මේ අපේ ඇඟ සිත පංචස්කන්ධ ධර්ම තනිකරම දුක්ඛ සත්‍ය සංකේතේන පංචපාදානස්කන්ධ දුක්ඛා කෙටියෙන් කියනවා නම් දුක කියන්නේ මේ පංචස්කන්ධයේ පැවැත්ම. එතකොට මේ පංචස්කන්ධයේ පැවැත්මගෙන පැවැත්මගෙන යන්න තෙහි අංගයක් වශයෙන් බමාංගසිත ක්‍රියාත්මක විය යුතුයි. පංචස්කන්ධයේ ප්‍රත්‍යාගෙන යාමට බවාංගේ උපකාර වෙනවා. ඒක නිසා එක දුක්ඛ සමුදය සත්‍යයක්. මේ ජීවිතයේදී මේ බමාංගසිත ඇදී ඇදී නැදී නැදී ගොස් මරණ මොහොතේදී සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. ගිය ආත්මලත් එහෙමයි සිදුවන්නේ. මැරුණාට පස්සේ නැවත තැනක ගිහිල්ලා උපදිනවා භාවසිත පහළ වෙනවා ඒ භවය දිගින් දිගට පවත්වාගෙන පැවැත්ගෙන යනවා. ඒ අදහස නිසා ඒ ඒ ක්‍රියාදාමය නිසා භාංගසිත දුක්ඛ සමුදය සත්‍යය කියලා තේරුම් ගන්නට ඕන. මේ භාංගසිතට නිින්ද ගියාට පස්සේ බමාංශිත අධ්‍යක්ෂත් බමාංශ නැත්නම් නිින්ද ගියාට පස්සෙ පමණක් කෙන ප්‍රේෂිත බමාංශයට යනවා කියලා මෙයා මේ අදහස් කරගෙන සිටියා. ධර්මද්‍රතෝ සමාධි ප්‍රඥා දිනු භාවනා දිනු කෙනෙක් සිටිනවා නම් නිින්ද නොබස්ම බමාංශිතට සිතපත් කරගන්නත් පුළුවන්. එන පත්කරනන්නකොට බමාංශිතට සිතපත් කරන අවස්ථාවේදී ඒක පවතින අවස්ථාවේදී චිත ඊ타මත්ම ශාන්ත ඊ타මත්ම ප්‍රණීත ඊ타මත්ම සුඛදායකයි. ඒ තත්ත්වයට යම් කිසි කෙනෙක් ගැලෙනවා බැඳෙනවා. ඒකට නිකාන්තිය ඇති වෙනවා. ඒක ලබන්නට ආශා කරන තව තවත් ඇති කරගන්නට ආශා කරන මේ සෑම එකක්ම දුක්ඛ සංදේශකේ බවටපත් වෙනවා. භාවනා දිනු කෙනෙක් සිටේ නම් දිනුවා මෙතන සිටිනවා ඒ නියම පමණක් අපේ වචන කීපයක් කතා කරන්නේ අද ඒ උනාට මේක කරන්න දෙපා පසු දවසක කරන්න තරමන්තුලට සිට සමාධිගත කරලා මොනවත් නොසිතා ඒ සමාධිසිත දෙසම බලාගෙන සිතටම සිටින් අනකිරීමක් කරන්න තවත් සිත ගැඹුරට යන්නේ ඒ සිතේදී මාත්‍රයේ සිතනකොට ඊට වඩා ගැඹුරු තත්ත්වයකට සිතපත් වෙනවා. තවත් ගැඹුරට යන්නේ කියලා අදහස් සිතනකොට තවත් ගැඹුරට යනවා. මේ විදිහට ගැඹුරෙන් ගැඹුරෙන්ද සිත නැවත නැවත යවන්නේ. එහෙනම් වස් අන්තිමටම සිතට කොච්චර තවත් ගැඹුරට යන්නට කිව්වත් යන්නට තැනක් නැතුව මිශ්‍රල වී ගල කියවෝ වගේ තත්යකටපත් වෙනවා. ඒ භාංග සිතට සිතපත් වේ. මේක අහන්න කෙනෙකුට අත්දකින්නට බෑ භාවනා දේවන සමාධි ප්‍රඥා දේවන කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඉතින් එහෙම භාංගයට සිතපත් කරගන්නට පුළුවන් නම් එහිදී තමාගේ සිතේ ක්‍රියාදාමයේ සිදුවන ආකාරය පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම තමාටම අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඇහැට රූප කරනාට පස්සේ චක්ක විඥානය කියන්නේ මෙහිමයි කනට ශබ්ද අහනාට පස්සේ සෝත විඥානය කියන්නේ මෙහිමයි ආදී විවිධ ආකාරයෙන් තමාගේ ඒ විඥාන ආදී නම් සිතේ පහළ වීම ක්‍රියාත්මක වීම අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේක අද කර කර ඉන්නට කාලය වැය කරන්නට එපා ඒ සඳහා පැය 3-4ක් ගත කරන්නට සිදුවන්නට පුළුවන් නිසා ඒකේ එතකොට භාවනා සිත කියන එක කලින් කරපු මරණ මොහොතේ සිහිපත් වුණු කුසල ශක්තියේ ප්‍රතිපාකයක් වශයෙන් පහළ වූ ඵලසිත හේතුන් නිසා හටගත් ධර්මයක් සමා නෙවේ සමාගයේ ආත්මයක් නෙවේ පොදු නම් ධර්මයක් පමණයි මේක මමයේ මගේ කියලා හිතනවා නම් මේක මුලාවක් අවිද්‍යාව මෙතන තියෙන්නේ මේ මුලාව අවිද්‍යාවත් දුක්ඛ සමුදය සත්‍යය බව තමයි පත් වෙන්නේ එතකොට මහාංග සිත නිසා දුක්ඛ සංදේ සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව කෙනෙකුට අත්දකින්නට පුළුවන්කම තිබෙනවා නම් ඒක ඉතාම හොඳයි. හැබැයි පහළ පහළ සාමාන්‍ය භාවනාව දියුණු කෙනෙකුට මේක කවදාවත් කරන්නට බෑ. අද වශයෙන් මහාංග සිත කියන එක දුක්ඛ සංදේ සත්‍යය කියන එකවත් තේරුම් ගන්න බලන්න. මේ සිතේ එක අවස්ථාවක් තවත් මේ සිතේ අවස්ථාවක් තිබෙනවා දැනීම මාත්‍රයක් පමණක් පහළවන අවස්ථාවක්. මේ දැනීම මාත්‍රයේ විඥානය කියන වචනේ පාවිච්චි කරනවා. ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපයේ දැකීම පිළිබඳ දැනීමක් පහළවෙනවා. කනට ශබ්දයක් ඇසුණාට පස්සේ ශබ්දයේ ඇසීම ගැන දැනීමක් පහළවෙනවා. මේ විදිහටම නාසයේ ගඳ සුවඳ දැනීම නම් දිවට රසවත්යක් මොකක් හරි ගෑවුනාම කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාම එලෙසින්ම මනසින් මොකක් හරි අරමුණු කරලා මනසට යම් දෙයක් අරමුණු වුණාම දැනීමක් පහළ වෙනවා මේවට පොත්වල කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේ වචන මේ අද සමාජ මතක තබා ගන්නට අපහසු වන්නට පුළුවන්. දැනීමක් පහළ වෙනවා කියන එකවත් මත අවබෝධ කරගන්න. මේ දැනීම ත්‍ඥානාදී මේ දැනීම කුසලොත් නෙවෙයි අකුසලොත් නෙවෙයි. ඇහැර රූපයක් පස් දැක්කාට පස්සේ ඇතිවෙන ඒ ත්‍ඥානමය දැනීම අභිධර්ම පොත දැක්වෙන ආකාරයට විපාක සිතක් වශයෙන් උගන්වනවා. ඒ කුසල හෝ අකුසල නෙවෙයි. අනන්ත ශබ්ද වුණාට පස්සේ ඇති වෙන සිත ශෝත විඥානයේ විපාක සිතක් වශයෙන් උගන්වනු ලබන්නේ ඒක කුසල හෝ අකුසල නෙවෙයි. එතකොට මේ විඥාන සත්‍යයෙන් පවතින මනස, ඒ කියන්නේ මනසේ පවතිනා විඥානමේ අවස්ථාව කුසලොත් නෙවෙයි අකුසලොත් නෙවෙයි නමුත් ඒ විඥානමය අවස්ථාව ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය වෙනවා. මා කලින් කියවා දුක්ඛ සත්‍ය කියන්නේ පංචස්කන්ධයේ පැවැත්ම කියලා. මේ පංචස්කන්ධයක ස්කන්ධයක් තමයි විඥාන ස්කන්ධය කියන්නේ. ඒකට විඥාන ස්කන්ධය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයි. ඒ විඥාන ස්කන්ධයේ පිරිමි යම් කිසි ඇලීමක් බැඳීමක් ඇති වෙනවා නම් නැත්නම් මේ විඥානයේ මමය මගේය මේ විඥානයේ අත්දකින්නේ මමය අයාදී අදහසක් යම් කෙනෙකුගේ සිත තුළ ඇති වෙනවා මේ විඥානයේ හා බැඳුණු ඒ නොදක්කම හා සම්බන්ධව සංප්‍රයුක්ත වූ ඒ අදහස් සියල්ලම දුක්ඛ සමුදය සත්‍යයයි එතකොට මේ විඥානයේ ඇතිවන ආකාරය මේ තේරුම් ගන්නට ඕන. එහෙට රූප වෙනවා අපි කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි එතකොට විඥානයක් පහළ කනට ශබ්ද ගිහිල්ලා වැදුනට පස්සේ ශබ්ද තරංග දේශකණේ වැදුනට පස්සේ අපි කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි විඥාන මාත්‍යයක් පහළ වෙනවා. දැන් මේ ඇයිදී නාසයේ තියෙන අපි දුම මෙතන මහා පිළිකුල් දුක නමන දෙයක් අපිට කනාසයට ගඳක් වැදුනා එක. අපි කැමති නෑ මේ ගඳ දැනගන්නට. නමුත් ඒ ගඳ සුවඳ ගිහිල්ලා නාසයේ ස්පර්ශ වෙච්ච ගමන්ම දැනීමක් පහළ වෙනවා. දිවෙත් මෙහෙමයි, කයෙත් මෙහෙමයි, මනසෙත් මෙහෙමයි. එහෙමනම් මේ දැනීම කවදාවත් මම කියන එක හෝ මගේ ආත්මයක් කියලා හිතන එක හෝ සම්පූර්ණ මුලාවක්. මේ දැනීම මේ විඥානයේ මේ මේ ආකාරයෙන් පහළවන ධර්මයක් හේතුන් නිසා හටගත් පරධර්මයක් මේක මම හෝ මගේ ආත්මය නොවේ කියන අවබෝධය සමාතම ඇති වේවි. මේ අනාත්මය නාමයි කියලා මතුරු මතුරා සිටීමක් නෙවෙයි මම මේ අදහස් කරන්නේ. මේවා අනාත්ම බව අවබෝධ වීම. එතකොට විඥාන අවස්ථාව දුක්ඛ සත්‍යයක් වෙනවා. දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. ඒ කරුණ දෙක මේ ඇයට තේරෙන්නට ඕන. විඥාන සමුදේ තියෙනවා ඒකත් තේරුම් ගන්න ඕන. ඒකට මේ ආනාත්මය කියන එකත් දැක ගන්නට පුළුවන්. මේ විඥාන සෑම විටම ඇතිවෙදී නැති නැති යන ආකාර ඕනෑම මොලේ නැති කෙනෙකුට උනත් ප්‍රඥාව මද කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් අනිත්‍යයි කියන්නේ. විඥානයේ පහළ වීමව පැවැත්ම දුක. ඒකත් මා කලින් කියව විඥාන ස්කන්ධය දුක්ඛ සත්‍යයි කියන්නේ. ඒකට විඥානය අනිත්‍යයි, ඒ වගේම ඒක දුක, ඒ වගේම ඒක අනාත්ම ධර්මයක්. ඒකම දුක්ඛ සත්‍ය බවට පත් වෙනවා. ඒ වගේම විඥානයේ කෙරේ පවත්නා වූ වැරදි අවබෝධයන් සම්මාදිට්ඨියේ යහපත් දැකීමේ වැරදි දැකීම සියල්ලම දුක්ඛ සම්දේශාක්‍ය බවට පත් මේ අවස්ථා දෙක හැර ඒ කියන්නේ භවාංග සිටේ අවස්ථා භවාංග කර්තව පවත්නා අවස්ථාවත් දැනීම මාත්‍රයක් බවට පත්වන අවස්ථාවක් හැර අක්ෂිතේ පවත්න අංශයම අවස්ථාවක් වුණ අපි කියනවා චිත්ත කියලා චිත්ත කියලා. මේ චිත්ත කියන එක එතකොට භවාංග චිත්ත සහ විඥාන අවස්ථාව හැර අන් අවස්ථාවලදී ඇති තත්ත්වය. මේ සිතේ ස්වરૂපයක් මේ තේරුම් ගන්නට ඕන. සිත චතුරාර්ය සත්‍යය නඟලා බලන්නට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. මේ සිතෙන් තමයි කුසල් කරන්නේ අපසල් කරන්නේ. සිත පහළ වුණේ නැත්නම් කිසිම කුසලයක් අපසල් කරන්නට අපසලයක් කරන්නට බෑ. සිතින්ම තමයි නොයෙක් දේවල් උපාදාන කරන්නේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ විවිධාකාර දේවල් කරන්නේ කියන්නේ ඒක නිසා මේ සිතේ ක්‍රියාදාමයේ තුළින් කුසල අකුසල කර්ම කුසල අකුසල කියන කර්ම ජනිත වෙන නිසා සිතේ පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යය සිතේ පැවැත්ම ඒකාන්ත වශයෙන් දුක ඔය සිත නිශ්චල කරගෙන ඉන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා භාවනා අධ්‍යක්ෂින් ලැබුපය මෙතන සිටිනවනම් ඒ ඇයි හිතා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. සිත නිශ්චලව තියෙන විට කොච්චර ශාන්ත ප්‍රණීත නියුණුද තත්ත්වයක්ද සිත ක්‍රියාත්මක වන විට කොයිතරම් දුරට Tamande එක දුකක්ද ඕලාරිකයි ගොරෝසුයි රාදුයි බාරයි. ඒක නිසා සිතේ පැවැත්ම දුක්ඛ සත්‍යයක්. එතන ඒකට සිත කියන එක දුක්ඛ සත්‍යයකුත් වෙනවා ඒ වගේම දුක්ඛ සමුදය සත්‍ය බුද්ධන. මේ සිතින්ම තමයි අපේ අනිත්‍යයි මේවා දුක්ඛයි මේවා අනාත්මයි මේවා පිළිකුල් මේවා මම මගේ නෙවේ මේවා අතහැරී ඉදිරි හිත දේවල් හිතන. මේ ඔක්කොම මාර්ග සත්‍යයට වැඩෙනවා. වැටෙනවා. එතකොට දුක් සිත කියන එක දුක්ඛ සත්‍යයක් සමුදය සත්‍යයකට මාර්ග ශාස්ත්‍රයකුත් බවට අත්වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න බලන්න. මේ ආකාරයෙන් සිතේ පවත්නා වූ ස්වરૂපයේ තේරුම් ගැනීමට පැය දෙකක් පැය කලකට කමන්නේ. දැන් මේ දක්වා කියපු කරුණු මේ අය පැය දෙකක් භාවනා කරනකොට වෙනත් දේවල් නොකොට ඕක පමණක් මෙන්න එකලක් හොඳයි. කය දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් වේදනාව දුකක් දුක්ඛ සමුදය සත්‍යයක් දැන් මාත මේ කතා කරලා සිටේ ස්වરૂප තුනක් ප්‍රකාශ කරන මේ ඔක්කොම මේ මේ ආකාරයෙන් නැති වෙනවා පවතිනවා නැති වෙනවා ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ වගේම මේක දුක්ඛ සත්‍ය මේක සමුදය සත්‍ය මේවා පිළිබඳ මේක දුකක් මේක සමුදය සත්‍යයක් කියලා දැනගන්නා ස්වરૂපයේ දැනගන්නා ගතිය මාර්ග සත්‍යය මෙන්න මේ ආකාරයෙන් මේ කරුණ තුන පිළිබඳව දුක්ඛ සත්‍ය, සංදේ සත්‍ය, මාර්ග සත්‍ය බවට කයත් වේදනාවත් හිතත් පස්සන ආකාරය ගැන පැහැදිලිව සමාජ බැටලීමක් ඇති වෙන ආකාරයෙන් පැයක් දෙකක් ඒ ගැන සමාධිමත් සිතකින් මෙනෙහි කරලා බලන්න. දැන් මේ සිතේ ස්වરૂපය ගැන අපි කතා කරන සිත ගැන කරන භාවනාව ගැන කියනවා. මම කලින් කියවා සිතින්ම තමයි කුසල් කරන්නේ සිතින්ම තමයි අකුසල් කරන්නේ මේ සිතින්ම තමයි සෑම දෙයක්ම හිතන්නේ අපි උදාහරණයක් ගමු එහෙට රූපයක් පේනවා රූපේ පෙන්වන්නට පස්සේ මේ අර මම කලින් කිව්වා චක්කේ ඥාන අවස්ථාව ඇති වෙනවා ඒක කුසල අකුසල නොවන නොවන තත්ත්වයක් නමුත් ඒක කුසල අකුසල බවට පසුව ඇති කර ගන්න ලබන සිත් නිසා පත්වන්නට ඉඩ තිබෙනවා. ඒකට ඇහැට රූපේ දෙන්නට පස්සේ අපි මේ රූපය හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි කියලා කියනවා නම් ඒක තමන්ගේ හිතේ ක්‍රියාදාමයක් විතරයි. හොඳට මේක තේරුම් ගන්න විශේෂයෙන්ම එකක් ඉහළ මාර්ගඵලයක් බලාපොරොත්තු වෙනා නම් මේ කරුණ අත්‍යවශ්‍යයි තේරුම් ගන්න එක. එහෙට රූපයක් තියෙනවා මේ රූපේ ලක්ෂණයි මේක හොඳයි ආදී වශයෙන් සුභපැත්තට අපි සිතවිලි සිතනවා නම් ඒක රූපේ තියෙන දෙයක් නෙවෙයි තමා සිතෙන් සිතන ක්‍රියාදාමයක් සිතේ තියෙන ස්වરૂපයක් කියලා අවබෝධ වේ. නැත්තම් ඔක අනිත් පැත්ත මේක අසුභයි මේක පිළිකුල් මේක නාමකයි මේක කැත්තයි මොල් විදාකාරයෙන් ඒ පැත්තෙන් සිතේ විතරනම් ඒකක්ෂිතේ තියෙන සිටිවිලි පමණයි. අදේතුකෝ මේ රූපේ දැකලා මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක අනාත්මයි මේක ධාතු කොටස් ගොඩාක් ආදී වශයෙන් භාවනා මනසිකාර ටිකක් පැවැත්තයි කියන්නේ. ඒ වස්සිතේ ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි. අපේ තමයි රූපේ දැක්කට පස්සේ මේ ගැහැණියක් මේ මිනිහෙක් කියලා යම් කෙනෙක් සිතනවා නම් මේක ගැඹුරු කතාවක්. මේක සිතිවිලි ටිකක් ඇති නැති යම් පමණයි. එතකොට මේ ඇහැට දැකපු රූපය අරගෙන මගේ පුතාය, මගේ දුවය, මගේ අම්මය, මගේ තාත්තය, මගේ මිත්‍රය, මිත්‍රය ආදී වශයෙන් යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ ඔක්කොම සිතිවිලි ටිකක් ඇති වී නැති වී යම් හැර වෙන මොකක්වත් නෙවෙයි. මේ ඇඟ අරගෙන මේ මගේ මේක මමය කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒකත් සිතිවිලි ටිකක් ඇති නැති යාම පමණයි. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? ඇහැහා සම්බන්ධව යම්තා නාම ධර්ම පහළ වෙනවා නම් එතන යම්තා කියනකොට කුසල් හරි අකුසල් හරි මොනම ආකාරයෙන් හරි සිතිවිලි ඇති වෙනවා නම් ඒ සෑම එකක්ම නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාමක් හැර අන් කිසිවක් නෙවෙයි. මේවා නොදන්නාකමට කියන මෝඩකම කියන අවිද්‍යාවයි කියන. එන්න මේ නොදන්නාකම නිසා තමයි ඒ අවිද්‍යාව සිත තුළ නොදක්කම සිත තුළ තිබෙන නිසා තමයි ඒ ලක්ෂණයි කියන්නේ කැතයි කියන්නේ ගැහණියක් කියන්නේ මිනිහෙක් කියන්නේ මගේ කියන්නේ මම කියන්නේ ඔය විවිධ විවිධ දෘෂ්ටිකෝ දෘෂ්ටිකෝණ වලින් මැනගෙන තීරණයට බැසගෙන කටයුතු කරන්නේ මේක ඇත්ත ඇති හැටියෙන් පැහැදිලි වශයෙන් අවබෝධ වෙලා දැක්කලා නැති නිසා. මේ අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙන නිසා. දැන් මේකට අද පුළුවන් නම් මේ රූප රයිදා පෙන්නපු රූප සතහන් බලන්න. ඒක පෙන්වන්න පුළුවන් අවශ්‍ය දෙනා නම් පෙන්වන්න බලන්න පළවෙනි කොටසත් දෙවෙනි කොටසත් තුන්වෙනි කොටසත් කියන කොටස් තුනම. එක දෙක තුන. තුන්වෙනි කොටස ඉස්සෙල්ලා පළවෙනි දෙක පෙන්නකොට පළවෙනි කොටස් දෙක පෙන්නකොට මෙයා ඉස්සෙල්ලා පිළිකුල් පිළිකුල් පිළිකුල් කියලා බලන්නට කියලා. බැලුවට පස්සේ ටිකක් භාවනා දිනු කරන්නට බලාපොරොත්තු නැහැ මේ මේ අනිවාර්යම කළ යුත්තේ ඊට පස්සේ මේ පිළිකුල් කියන එක මගේ හිතේ තියෙන දෙයක් මේක මම අයින් කරලා මේක දිහා මම බලන එතකොට ඒක නිකන් දැනීමක් විතරයි පිළිකුලක් නැති ධර්මයක් බවට පත් වේ. හරියට මේක අනුවක් දකිනවා මේ කෝපයන් මේ දෙන්නේ මේ මාත්‍ර තියෙන මේ මොකක් හරි පැදයක් හරි මොනවා හරි දකිනකොට ඔය දැකීම මාත්‍යක් පමණයි. අර පිළිකුල කියන එක සිත තුළින් ඇති කරගත් ධර්මයක් කියන එක අවබෝධය. මගේ කාන්තාවක් එදාට පසුදින කතා කරලා කිව්වා මුළු ඇඟම මේ කහපාට ඇතුලේ තියෙන ජරාව තියෙනවා මම දෙන්නේ මූණවත් බලන්නේ නැතුව බිම බලාගෙනයි දැන් යන්නේ. මේක කියන්නේ පඤ්ඤා වැටේ හොඳයි නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් අද මේ කරන ක්‍රියාදාමය නිසා ඒ தත්ත්වේ නැතිවන්නට පුළුවන් නැති වුණාට කමන්නේ අපේ පිළිකුල සුබ ඔක්කොම ඉක්මවා ගොස් නිවනට යන සිට මේ නිවන් මඟයි පිළිපෙහෙලි කරන්නේ. එතකොට කලින් පිළිකුල පිළිකුල කියලා බලපු රූප දේශන පිළිකුලකින් තොරව ඒ දේශ බලන්න ඉන්න පුළුවන් කිසිම එකක් නැහැ. ඔය ඒ තේන එච්චර. කාද්දාති. ඊට පස්සේ මේකේ තුන්වෙනි කොටසේ ලක්ෂණ නිර්යක්ගේ රූප රූපයක් වෙනවා හින්දි නිලියෙක. හැබැයි ඒක ශබ්ද දාන්න එපා සින්දු දාලා තියෙනවා ඔය පාටියේ සින්දු තියෙනවා ඒක කරපු අය භවනා ගැන අත්දැකීමක් නැති අය ඔය තිබුණට රූපලතාන් ඉදිරි කරලා තියෙනවා. එතෙන් ඒක නිසා ඒ සින්දු දාන්න නැතුව ශබ්ද නැතුව අහන්න. ඒ ලක්ෂණ නිලියෙකේ රූපයේ දේශ බලාගෙන ලක්ෂණ අත්තටම ලක්ෂණයි. ලක්ෂණයි ලක්ෂණයි කියලා සිතනවා. එහෙම හිතලා මේ ලක්ෂණයි කියන එක මගේ හිතේ තියෙන නැගීමක් මම මේක අයින් කරගන්නවා කියලා ඒක අයින් කරගෙන ඒ රූපේ දෙක නැවත නැවත බලන්න ඕන දෙතුන් පාරක් අහකවරගෙන බලන්න. ඒකත් නිකන් දැකීම මාත්‍රයක් විතරක් වඩපත් මේ ලක්ෂණ කැට කියන දෙකම හිතේ තියෙන මුලාවක්. මේ මුලාව Tamandama අවබෝධ වෙවි භාවනාව ටිකක් හරි දිනු කෙනෙක් සිටිනවා. විශේෂයෙන්ම කාමරාග පටිඝංශයන් තුනී කරන්නට යන අය ඕ නැති කරන්නට යන අය මෙතන සිටිනවා. ඒ අය විදිහෙන් අපි මේවා ප්‍රකාශ කරන්නේ. මේ භාවනා දීපේ දාපුවාට මේ භාවනා පන්තිෙන් කිසිම තරම් උසස් ඵලයක් ගන්නට බෑ. එතකොට ඒ ආකාරයෙන් ඇහැ සම්බන්ධ යන්තාක් නාම ධර්ම ඇති වෙනවා නම් මේවා සිතිවිලි ටිකක් නාම ධර්ම ටිකක් සංස්කාර ධර්ම ටිකක් ඇතිවි නැතිවි යාම හැර මෙතන මොනවද වෙන තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න මේ සිතිවිලි වල කිසිම අගයක් හරයක් සාරයක් නැහැ ඇති වුණා පැවතුණා නැති වුණා මේක නොදත් මෝඩකම නිසා සිතින් මේවත් අදින් අල්ලනවා උපාදාන කරනවා ඒකත් සිතේ තියෙන ක්‍රියාදාමයක් මේ ඇහැට මේ ආකාරයෙන් අපි කරුණු ටිකක් ඉදිරිපත් කළා මේ විදිහටම මේ අය කන ගැන හිතන්නට ඕන. කනට ශබ්දය ආවා. ඊට පස්සේ මේ ශබ්දය හොඳයි හොඳයි කියනා නැත්නම් නරකයි නරකයි කියනා මීරේ කියනා අමීරේ කියනා මට දැනෙනා මට විවේකේ මාව විවේචනය කළා දෝෂාරෝපණය කළා මගේ පපුවට පීයෙන් මනින්න වාගේ වචන පිට කළා ආදී විවිධ දේවල් කියනවා එන්නවනේ අපිට තමයි මේ දිනදා ජීවිතේ භාවිත කරනවා මේ සෑම එකක්ම සිදුවන්නේ කනට ශබ්දය වැටුණා ශබ්ද තරංග වැටුණා දැනීමක් ඇතිලා නැතිලා ගිය ඔච්චරමයි අපි තම දැන් ඉන්නකොට මේ කුරුල්ලේ කන ශබ්දයක් නුනා කියන්නේ අපි මොනවද කියන්නේ සත්‍යය වැටුණා නැතුණා එච්චර මේක කුරුල්ලෙකුගේ සත්‍යයක් කියලා හිතන්නේ නැහැ මිනිහේ කියන්නේ නැහැ ලස්සන නැහැ පාරයි කියන බස් එකක් යන දිනකම් ඉතින් වාහන යනවා යාගෙන යන සත්‍ය වෙන මොනවද අපි හිතන්නේ ඔය එක සත්‍ය දැනීම මේ වගේම තමයි සෑම සත්‍යයක් කවුරුත් දැන්නත් එකයි ප්‍රශංසා කරලා තියෙනවා. දැන් මට මොකද මේ ප්‍රශංසා කරනවා මම හිතන්නේ ඔය ප්‍රශංසා කරනවා ඔක්කොම ආනන්දේ මම නෙවෙයි. මම නෙවෙයි අනුන් කරන්නේ. කවුරුහරි දෝෂාරෝපණය කරනකොට විවේචනය කරනකොට විශේෂයෙන් මම බන දේරුම් ගන්න බැරි විවේචනය කරනවා. ඒ ඇයි ඒවත් ඔක්කොම අනුන්ගේ මම නෙවෙයි මගේ. දෝෂ කීවත් මට මොකෝ ප්‍රශංසා කීවත් මට මොකෝ අනුන්ගේ දේවල්. මේ හිත සකස ගන්න බලන්නේ ආකාරය. එතකොට අර පාරේ ඉන්නකොට වාහන ශබ්දයක් කරනාට පස්සේ මේක හොඳයි කියන්නේ නෑ නරකයි කියන්නේ නෑ මට ඇතුණයි කියන්නේ නෑ මට මේ සද්ද දැම්මයි කියන්නේ නෑ. නමුත් කවුරු හරි අපිට දෝෂාරෝපණය කරනකොට සිදුවන්නේ ඔය ක්‍රියාදාමය. මට දැන් අමාරු වේචනය කළා මේක හොඳයි මේක නරකයි. මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? සිත තුළ. බාහිර ශබ්ද අර්ගන අපි මේ ශබ්ද උපාදාන කරගෙන කටයුතු කර කර කුසල් අකුසල් කම්ම රැස් කර කර සංසාරේ පුරා මෙතෙක් කල ඇවිදගෙන ඇවිදගෙන ආවි මේවා තේරුම් අරගෙන මේවා අතහරින්නට නැති වූ අවිද්‍යා සහිත උපාදාන ධර්මයන් සමාගයේ සිත් තුළ ප්‍රයාත්මක වූ දෙයි. කේසා මේවා තේරුම් ගන්නට බලන්න. මේ සඳහා පැයක් එකක් වැය කළාට කිසි දෙයක් කාලය අපතේ යන්නේ නැහැ. ඒක ඉතා උසස් භාවනාවක් බවට පත් වෙනවා. එතකොට අනිත් ඉන්ද්‍රියයන් ආශේ දිව ශරීරයේ මනස මේ සෑම ඉන්ද්‍රියන්ම මේ විදිහට කල්පනා කරලා අවබෝධ කරගන්න මේ විදිහට නාම ධර්මයේ තියෙන නැති යම් විතරයි මෙතන තියෙන්නේ කිසිම වෙන දෙයක් නෑ. ඔබ හරියට තේරුම් බාහිර මොනම අරමුණකවත් කිසිම වැදගත් භාවයක් නැහැ. අපි හිතන්නේ මේක අපේවත් වටිනා දෙයක් මේ ඔක්කොම හිතන්නේ මේ සිත තමන්ගෙන් නිරුද්ධ වී ගියා නම් අපි හිතමු මෙතන කෙනෙක් නිසී නැති කරා. සිත නිරුද්ධයි තාවකාලික යටපත් කරලා. මේ උත්‍යාරම වන්නේ. ඒ නිසී නැති පුද්ගලයාට ඔහුගේ සිත තුළ ඒ අවස්ථාවේ කිසිම ලෝකයක් නැහැ. මේ මගේ කියලා කියන්නේ නැහැ මේ මම කියන්නේ නැහැ මේ මගේ අම්මා කියන්නේ නැහැ මගේ ගෑණි මගේ දරුවෝ මගේ රට මගේ ජාතිය භාෂාව රාමිය නොයේ දේවල් අපි අපි කියන්නේ සාමාන්‍ය පුත්තල් ජන ලෝකයේ අල්ලගෙන කටයුතු කරනවා. අර සීන නැති වුණු පුද්ගලයාගේ සිත තුළ කිසිම ලෝකයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. සිතින් තමයි ලෝකේ ක්‍රියාත්මක වන්නේ. තමන්ගේ සිතේ සිහිය තියෙන අවස්ථාවට තුන්න ඕකයි තක්ති. සිතින් තමයි මේ ලෝකයක් අල්ලගෙන දඟලන්නේ. මේක අපි මේ නරක පැත්තට පවණක් නෙවෙයි හොඳ පැත්තට සිහි කරනවා. අපි ඒකම දැන් බුදුහාමුදුරන්ගේ බුදු ගුණ සිහි කරනවා. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න. සුගතෝ ආදිවශ. මේවා මොනවද? තමන්ගේ සිත තුළ සිටිවිලි ධර්ම ටිකක් ඇති වී නැති වී යාම පමණයි. බුදුහාමුදුරන්ගේ ගුණ බුදුහාමුදුරුවෝ දාව තිබුණා නැහැ කියනවා නෙවෙයි මම කියන්නේ. අපි ඒවා සිතනකොට සිතිවිලි ටිකක් ඇති වුණා නැති වුණා කියලා. එහෙම වුණොත් ඒක හරියට තේරෙනවා නම් බුදුගුණ උපාදාන කරන්නේ බුදුගුණ භාවනා උපාදාන කරන්නේ ඒ උපාදාන නිසා තමයි අවිද්‍යාව නිසා තමයි කුසල අපසර රැස් කරන්නේ. කුසල අපසර රැස් වීමක් නෑ ඇත්ත ඇති දෙයෙන් දකින්න කෙනාට. පැහැදිලි අවබෝධයක් ඇති වෙච්ච කෙනා කිසිම කුසලයක් කරන්නේ අකුසලයක් කරන්නේ රහත් වූ කෙනෙක් කුසල අකුසල වලින් තොර ජීවිතයක් ගත කරන්නේ. ඔබට තේරුම් ගන්න තිබෙන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙනවා. අවිද්‍යාව නිරුද්ධ සංඛාර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධ කළා නම් පහත් වෙන සංස්කාර නිරුද්ධයි. කිසිම කුසලයක්වත් අකුසලයක්වත් ඒ සිතින් නැහැ බලවන්නේ. එතකොට යම්තා යම්මාකාර සිටිවිලි ඇති කර ගන්නවා නම් බුදුහාමුදුරුවෝ හරි ධර්මයේ හරි සංගය හරි නැත්නම් මේවා අනිත්‍යයි මේවා දුකයි මේවා අනාත්මයි දැන් තමන්ගේ ශරීරයෙන් මේක අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා හිතන ඒක සිටිවිලි ටික නැත්නම් ඔය අනිත්‍යද මේක මගේ ආත්මය ආත්මය ආත්මය කියන්නේ ඒක සිටිවිලි ටිකක් මේ ලෝකේ විවිධ දෙනා විවිධ දෘෂ්ටි වල දැකගෙන කටයුතු කරනවා. මේ සෑම දෘෂ්ටියක්ම සිතේලි මාත්‍ර පමණයි. සංකල්පනා මාත්‍ර පමණයි. දෙවියන්ාශි ලෝකමේ වාක්‍ය හිතනවා කියන්නේ සිතේ ටිකක් විතරයි. අපි ඥානයකට පිටපත් කරගත්තා කියන්නේ නාම ධර්මයක් ඇදී නැති යාම පමණයි. ධ්‍යානය මේ ඵලයකට පිටපත් නිවන් සුවාත් දැක්කයි කියලා හිතනවා. නාම ධර්මයක් ඇති වී ඇති වී නැති වී නැති යන අත්දකින්නවා කියන්නේ නිින්ද ගිහිල්ලා මොකක්වත් නැතුව සිහි නැතිලා ඉන්න අවස්ථාවක් නෙවෙයි. එහෙම ධර්මයට බණ කියන ආමුදුරෝ අසුරු කරන අය මෙතන ඉන්නවා. ඒවා ගැන අපි කියන්නේ නැහැ. ඉතින් ඒ අයගේ වැරදි අවබෝධ දුරු කිරීම සඳහා අපි මේකේ පුදුම අවුල විවිධ සූත්‍රවල දක්වන ප්‍රායෝගික අත්දැකීම් ලැබුපය දක්වන නිවනට සිතපත් කරගෙන ඉන්න විට නිින්දගේ දක්වන්නේ දැනීමක් පවතිනයි. එතකොට ඒකත් සිතේ ධර්ම ටික පැතිරෙන්නේ නැති යම පමණ. ඒ වෙනකොට නිවනත් උපාදාන කරන නිබ්බාන නාමිනන්දටි කියලා ඒක නිසා බුදුහාමුදුරු කියනවා. නිවනත් උපාදාන කරන්නේ ආශා කරන්න අල්ලන්නේ නැති. ඒ දෙයක් ගැන අල්ලනවා කියන කතාව ගැන ඒකට කියන්නටම දෙයක් නෑ. මේ විදිහට සමාගයේ සිටේ ක්‍රියාදාමයේ පැහැදිලිවම තේරුම් ගන්න. අද දවල් 12 වෙනකම් ඔබ කරන්නේ. මේ දක්වා කියපු කරුණු ටික නැවත කියනවා ඉතාම කෙටියෙන්. එතකොට ඒ අනුව අද දවස් 12 වෙනකම් භාවනා කරනවා. කොහොමද ඒ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය, සම්පේ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කරගන්නටයි අපි පළමුවෙන්ම කරුණු ටිකක් කියේ. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් ওই සත්‍ය තුන පැහැදිලිව දකින්න නැතුව නිවන දකින්නට බෑ. නිවන කියන්නේ නිරෝධ සත්‍ය එකත් එකයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒක නිසා මේ කය දුකක්ය ඒ වගේම මේ කය කෙරේ ඇලීම බැඳීම තණ්හා උපාදානය මම මගේ කියන වැරදි දෘෂ්ටි සංකාකාරයෙන් සං කැමැත්තක් තියෙනවා නම් රාගයක් තියෙනවා මේ සෑම එකම තමන්ගේ කය හෝ බාහිර කය කයවල පිළිබඳ හැම එකම දුක්ඛ සම්බේ සත්‍යයේ ඒක ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා අවබෝධ කරගන්න වේදනාව වර්ධන මේක තනිකර දුක්ඛ සත්‍යයක් වේ. මෙතන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ මිනිමයි කියන කරුණක් අවබෝධ කරගන්න. දැන් අපි සිිතේ අවස්ථා තුනක් කියව භාමසිතේ අවස්ථාවක් විඥාන අවස්ථාවක් සහ ওই දෙකෙන් තොර අන් අවස්ථාවක්. මේ අවස්ථා තුනේම දෙන්නේ වශයෙන් අවබෝධ කරගන්න මේක තමයි දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය මේ මාර්ග සත්‍ය කියන්නේ. ඊට පස්සේ ඒ අවබෝධයෙන් පස්සේ මේ සිතේ ක්‍රියාදාමයේ වටහා ගැනීම සඳහා ඔය පස් මමා කත්නේ දැන් කියපු මේ ටිකකට ඉස්සලා කියපු කරුණු මනමින් අවබෝධ කරගන්න බලන්න. ඇහැට රූපයක් දැක්ක මෙන්න මේ විදිහට සිතේ ධම්ම ටිකක් ඇති ඇති යනවා. මෙන්න කොයි සිතේ කොයි ආකාරයෙන් හිතුවත් මගේ හිත තුළ නාම ධම්ම ටිකක් ඇති වෙනවා. සිතේ ධම්ම ටිකක් ඇති වුණා නැති වුණා වෙන මොනවද මෙතන තියෙන්නේ? මොනවා හිතුවත් ඉච්චරයි. මුළු ලෝකාත බුදුහාමුදුරුවෝ කියලා හිතුවත් එකයි. මගේ බුද්ධ මෑණියන් කිව්වා හිතුවත් එකයි. ඒ කියන්නේ ඊළම වශයෙන් කතා කරන්නේ සිද්ධිය ටික. මේ ශ්‍රද්ධාව නැති කරන්න කියන එකක් නෙවෙයි නෝ. එතකොට ඒ අනුව අනනාශය දිය ශරීරේ මාස ඉන්ද්‍රිය හයතම මේ විදිහට බලන්නට ඕන. 12 වෙනකම් ඔබ කරන්නේ. 12 වෙනි පස්සේ කෑමෙන් පස්සේ ටෙලිවිෂන් දර්ශනයක පුළුවන් නම් මේවා පෙන්වන්න හතුරුවන්නේ ඊත් කට්ටියක් කියව නැවත පෙන්වන එක හොඳයි කියලා. පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටස් දකින්න. අනිත් ඒවා පෙන්වන්න යන්නේ පාසොද්ද නැතුව. එතකොට පිළිකුල කියන එක හිත තුළ ඇති වෙන බවත් පිළිකුල කියන එක නැතුව මේවා දෙක බලන ඉන්නත් පුළුවන් නේද කියන එක අත්දැකලා මේ පිළිකුල කියන එක හිතේ තියෙන මුලාවක් කියලා අවබෝධ කරගන්න. අර ලක්ෂණ චිත්‍රපටයේ එළියගේ රූප දේශ බලන අවංකවම ශීපත් කරන ලක්ෂණ රූපය තමයි මම සම්මත වශයෙන් කතා කරනකොට ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණ දෙයක් දැල්ලා ලක්ෂණයි කියලා බලන්නට මේ හිත නිදහස් කෙනෙකුට බයක් නැහැ. කිසිම රාගයක් නැහැ. කිසිම බැඳීමක් නැහැ. ඒ නිසා ලක්ෂණ දෙයක් ලක්ෂණයි කියතේ බුදුහාමුදුරු මේ ආරණ්‍ය දෙන්න වමිනී යෝනි ආරණ්‍යෝනි කියන මේ ආරණ්‍ය හරි ලක්ෂණයි. බලන්න කොහටයි හරි ලක්ෂණයි කියන. ඒක නිසා ඒ ලක්ෂණ රූපයේදී බලලා ලක්ෂණයි ලක්ෂණයි කියලා කියන්නේ හිතන්න. ඒ හිත අයින් කරගන්න ඊට පස්සේ. මේක මොලේ ක්‍රියාදාමයන් තුළින් සිදුවන්නේ. මේ ලක්ෂණය කියන එක ගැටගෙන. මේක අයින් කරලා ඒ සෝතසහම් දෙස බලහන් ඉන්න. එතකොට තියෙන්නේ මේ ලක්ෂණ කියන එක නැතුව කියලා ඔය නිකන් බලහන් ඉන්න පුළුවන් කිසිම ලක්ෂණයි කියලා ඉන්නේ නැහැ කිසිම ආශාවක් ඉන්නේ. ඔය ඒක නෙමෙයි කියන්නේ. දැනීම මාත්‍රේ නවතිනවා. මේ සිතේ මුලාවල් අයින් කරාට පස්සේ බොහොම හරිම සාන්තයි සිත ප්‍රණීතයි සිත මේක දැක්කට පස්සේ අර පිළිකොල කොටස් දකින්නනේ පිළිකොල අඩුවයි සිටිනවනම් මේ දක්වා පිළිකොල හරියට ඇදලා මේ කයේ තියෙන ඇලීම බැඳීම අයින් කරගන්න බැරි අයක් මෙතන ඉන්නවනේ ඒ අය සඳහා මේක කතා කියන්නේ ඒ අය මේ ශරීරයේ හැම ගැලුවත් පස්සේ ඔය ඇතුලේ තියෙන ගද්ද ගැන සිහිපත් කරන්නේ ඒ කියන්නේ අර මේද තට්ටු වල තියෙන මුළු වෙච්ච පිටතර වගේ ගඳක් පිළිකඳක් බලන්නත් කැතයි. ඒ බඩැල්ල පිටසුටි තියෙන පකම ගඳක්. මම මුත්‍රාසේ දින ඒවා නම් මේක දෙන්නන්නේ නැහැ. මුත්‍රාසේ වාසු මුත්‍රා එක තියලා තියෙන බෝතල් ගණන් එව්වත් නැහැ. ආමාශි දෙන්නන පළපිරක් ඒ ගැටලෙදී වමන නම් දෙන්නන්නේ නොපැසෙනවා ඒවත් පරම දුක්ඛන්දයි. මේ මුළු ඇඟ පුරාම කියන මේ මුළු ඇඟම දුක්ඛන්දයි. මස් තියෙනවා මස් තනි කරන පිළිගඳයි දුබඳයි. අපි හිතමුකෝ ලක්ෂණ කිසි දෙයක පාඩ පාඩ කරලා ඕක ඇතුලේ පරවලා තියෙන පරම දුර්ගන්ධ සුචි මෝස්රයි තෙමයි සතුයි අවරාය. ඉනේ දිලන්නේ මේක ලක්ෂණයි ලක්ෂණයි කියලා අත්දැකලා. ලක්ෂණයි ලක්ෂණයි කියලා ඉඳිනවා. ලක්ෂණයි ලක්ෂණයි කියලා බදාගන්න. ඔක හරියට දන්න මිනිහට ඔක නදනමින් නොදැනෙන ඉන්නේක කරනවා. දන්න මිනිහ පොඩු පැත්තකින් හිටියත් ඒ විනය මොකද? අනේ මේ මිනිහා වගේ ගොනේ. සමාජයේ සිත තුළ තියෙන මේ අවිද්‍යාව තේරුම් ගන්නට බලන්න. ඕක දොලෙන් පස්සේ. දැන් පස්සේ ඔය දක්වා කීවේ. ඒක ප්‍රයත්න විතර කියන්නේ දැන් බය භාගයක් හරි ප්‍රයත්න හරි. ඊට පස්සේ දැන් කියන භවනා කරන්න ඕන හේතු වෙනවා. මොකද්ද? චිත්තානුපස්සනාව. දැන් අවබෝධය ඇති වෙන්නට ඕන සිත අනිත්‍යයි මේක සිත දුක මේ සිත අනාත්ම ධර්මයක් මේක දුක්ඛ සත්‍යයක් මේක සමුදය සත්‍යයක් ඒ වගේම සිත තුළ මාර්ග සත්‍යයක් ක්‍රියාත්මක වන්නේ මේ විදිහට කියන අවබෝධය ඇතියි මේක කලෙච්චය නැහැ නෙවෙයි මොකක්වත් ටිකක් ඉවලා යනකම් ඥාතිනිකල් භවනාවෙන් කවර භවනාවක් ගැන ටිකක් සිත සමාධි කරගන්න සමාධි කරගෙන සිතින්ම සිත දේශ බලාගෙන සිටින්න මොනවද හිතන්නේ එන එන සිදුවිලි අතහරින්න. අල්ලන්නේ. හොඳ සිදුවිලියක් අතහරින්න. අපි හිතමු බුදුහාමුදුරුවෝ සවනක් ධනවත් නිහිතුවා කියලා තමන් ළඟ ඉහිත කර ඉන්නවා පේනවා කියන්නේ. ඇන්නේ උඹෙන් මට වැඩ නැහැ ඵලයන් කියලා ඒකත් අයින් කරලා. මේක තියෙනවා මේ ඇත්තදී. එකක්වත් අපාදාන ගන්න දෙන්න එපා. ඉන්නේ ඉන්න සිතිවිලි ඔක්කොම අතහැර අතහැර යන්නේ. මොකද සිතින් තමයි මේ ලෝකයක් අල්ලගෙන අපි දැඟලන්නේ. මේ සිත හිස් කරමින් හිස් කරමින් යනවා. එනේන සිතිවිලි අතහරිනකොට ඒ සෑම සිතිවිල්ලම අනිත්‍යද. සමහර තේරෙන්නට ඕනේ මේ සිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා අනිත්‍යද. තව සිතක් එනවා, ඒකත් ඇති වෙනවා, පවතිනවා නැති වෙනවා. ඊළඟට තව සිතක් එනවා, ඒකේ තත්ත්වයක් ඕක ඇතිලා පැහැදිලි වෙනවා. ඇතුණා මෙයා නැතුණා මේ ඊළඟට ඇයිදෙනවා ඇයිදෙනවා. ඉතින් ඔච්චරයි. ඕක දැක්කම බලනින්න හොඳ සිතිවිලි වුණත් එකයි නරක සිතිවිලි වුණත් එකයි කිසිවක් උපාදාන කරන්නේ නැතුව සිතින්ම සිත දෙස බලන්නේ සිතවල නිසිතී නැති නැති යන ආකාරයෙන් දැක දැකා ඉන්නට පුළුවන් ශක්තිය ලැබේ. මෙහෙම කරගෙන කරගෙන යනකොට වෙන පස්සේ මේක කරගෙන කරගෙන යනකොට සිත නිසලවන්නට පටන් ගන්නවා. සමහර විට මේ දක්වා සමාධිය රැඳෙන්න පත් කරගන්නට බැරි අයට සමමද්දවට සිත සමාධි කරගන්නට පුළුවන් වේවි. සමහර විට දැන් අපි හිතමු සිත නිශ්චල වුණයි කියලා. මොනවත් කරුණු නැහැ නිකම් හිත හරි සාන්තෝ ඒ දැනීමක් පාඩම් ඉඳලා ඉන්නේ. මේ දේශ බලන්න මේ සිත මම මගේ ආත්මය නොවේ මේ සිත අනිත්‍යයි මේ සිතේ පැවැත්මම දුක කියන අවබෝධයෙන් යුතුව ඒ අවසානයේපත් වූ අවස්ථාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නඟලා බලයි එහෙනම් බලනකොට ওই දෙවියන් ශාන්ත ප්‍රණීත තත්ත්වයටපත් වේ ඒකේ තියෙන වේදනාව ඒකත් නැහැ නැත්නම් ඕම බලපෑම නිවනට පස්සේ. නිවන පස්සේ ඉඳලා ඉඳන් යන්නේ. නිවනේ තියෙන අඳිනකොට වේදනාව, මේ වේදනාව තමයි. නිවන හෝ අසාන්ත තත්ත්වයට පසු දෙකම මේක අදාළයි. ඒක කියන දැනීම ඒකත් හරියි. ඒකේ දැනීමේ විඥානය. ඒ දැනීමේ විඥානයේ ප්‍රත්‍යම ඒකේ සංඥා. නිවන ගත කරනකොට ඒකේ සිටීමම ඒකේ සංඥා කරන්නේ. ඒක අතාරිනා කියලා අතාරිනවා. ඊට පස්සේ තියෙන යම් කිසි දේශිස් භාවයක් මේවත් අනිත්‍යයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි කියන අවබෝධය ඇතුව ඒ දේශ අනිත්‍යය අනාත්මයි කියලා බලන් ඒ දේශ බලමින් අනිත්‍යය අනාත්මයි කියලා මෙනෙහි කරා ඊට පස්සේ එනේන සත්‍යයට මතුවන මතුවන යම් අත්දැකීමක් තියෙනවා නම් ඒ සෑම එකක්ම අනිත්‍ය යනාත්මකයි. භාවනා දිනුවයි මෙතන සිටිනවා. ඒ අය සඳහා පමණක් මේ කතාව. දැන් මේ තත්ත්වයේ සිට පස්සෙ ඔක්කොම අතහැර නියුක්තේම සෑම දෝෂෙම සිටින් අතහැර බුදුහාමුදුරට ධර්මයට සංඝයට අතීතව වර්තමානයට තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයට අතහැර බාහිර ලෝකයට අතහැර. නැත්නම් කිංචි ලෝකේ උපාදී කිසිවක් උපාදාන නැතුව උපාදාන විරහිතව සිතා බැහැර. උසස් භාවනා ලැබු කෙනෙක් නම් මේකේ පැවැත්ම පවතින්නේ ඇයි කියලා බලන්න. එතකොට තේරෙන්න ඕන කරුණු තුනක්. අතීතයේ කරපු කර්ම ශක්තිය මෙහෙම දිනනවා. ජීවිතයේ පවතින ජීවත් වීමේ ශක්තිය මෙහෙම පවතිනවා. මේ ශරීරයේ මොළයේ හදවත ආදී ඒ ඉන්ද්‍රියන්ගේ කිසි පරිදි ක්‍රියාදාම මෙතන තියෙනවා. ඔය තුනේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ධර්මයේ පවතින අසංකත කියලා කිව්වත් ඔතන තියෙන ධර්මයේ ඒක සංකත ධර්මයක් වෙන්න ඕනේ. ඔය මඩු පිටින් අසංකත කියන කැලේ තේරුම් අරගෙන හරියන්නේ. ඒ හරියට තේරුම් ගත්තොත් මේ කර්මය නිල නැතිලා කියොත් නැත්තම් මේ ජීවිත ශක්තිය නිලා කියොත් නැත්තම් මේ මොලේ හදවත වැනි විවැගේ ක්‍රියාදාමේ එකපාරටම ඉඳලා කියොත් රබවල් වගේ වෙඩි දීලා මොකද්ද මේකට වන්නේ කියලා බලන්න මේකත් නැති වෙලා යනවා නේද කියනකොට නිවනට සිතපත් තුළ මේකත් අතහරිනවා කියලා අතහරින්න මුල් ඇඟම සීතල වෙලා වතුරකට බැස්සා වගේ එතකොට මම සීතල වුණා මම නිවුණා කියලා කියන්න පුළුවන් සීති භූතෝෂ්මි විද්‍යා එහෙම කටයුතු කරන්න දැන් කොටස් තුනක් අපි කියන්නේ අර 12 වෙනකම් කළ යුතු වැඩ දෙකක් කියනවා කය වේදනා හිත මේවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දකින්න. ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ඒවට රූප ආදී අනුනාවට පස්සේ මේ සිතිවිලි ධර්ම ඇති ඇති නැති නැති යම් පමණයි මෙතන තියෙන්නේ කොයි ආකාරයෙන් කොයි විදිහටම තේරෙන්නේ මේ සිතිවිලි ඇති වීම නැති වුණ කිසිම අගයක් නෙමෙයි සිතිවිලි ඇති වුණා පැවැත්ම නැතිව අනිත්‍යයි ඒ සිටිවිලි පැවැත්ම දුකක් ඒකම නාම. මේ ඔක්කොම කම තේරුම් ගැනීම මාර්ගස. ඊට පස්සේ 12න් පස්සේ අර පිළිකුල සහ ලක්ෂණ කියන දෙකම ඉක්මවා යමින් ඒ රූප සතහන් බලන්න බලන්න. පිළිකුල නැති අයට මම කලින් කිව්වා ඇතුළේ දෙන දුබ නාමන තත්යන් තේරුම් අරගෙන එක දෙයට නැවත නැවත පිළිකුල ඇති කරගන්න. ඊට පස්සේ භාවනා කරන්නට ඒකේ සිතින්ම සංසිද්ධි ටිකක් සමාධි කරලා සිතින්ම සිත දිහා බලන සිත දෙන ඔක්කොම දේවල් සිතින් අස් කරන්න අයින් කරන්න අල්ලන්න තිබා. අතහැර බහැර බහැර යන්න අන්තිමටම සිත නිශ්චල තත්ත්වයටපත් වුණොත් ඒකත් අනිත්‍ය වෙනවක් නයි කියලා ඒවත් අතහරින්න. භාවනා උපදෙම කෙනෙක්ගේ නම් ඒකේ පවතින හේතු Tamanne දෙන්න ඕනේ මේ හේතු ඇති වෙනොත් නැති වුණොත් මොකද වෙන්නේ කියලා දකිනකොට ඔක්කොම නිවිලා සීතල මහ වේටපත් ඔච්චරයි තියෙන්නේ හොඳයි එහෙමනම් සෑම දිනම භාවනා කරමු ඉන්ෂා අල්ලාහ්